Thank you. සුරතන දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමාජික ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි පින්නතිනි වේදල්ල සූත්‍රේ චුල්ල වේදල්ල සූත්‍රේ අවසන් කළා අපි එතකොට ඒ හැම සූත්‍රයකින්ම අප විසින් බලාපොරොත්තු වෙන එක්තරා ප්‍රධාන දෙයක් තමයි ජීවිතය සමසා ගැනීම සඳහා අවශ්‍ය දේ තේරුම් ගැනීම ඊට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහවත් ඒක තමයි අපි මේ හැම ධර්මයකින් බලාපොරොත්තු වෙන්නේ. දැන් ඒක ඒ තරම් අපට අවශ්‍ය වුණේ මොකක් නිසාද? අපි ඒ තරම් ජීවිතෙන් ඍදුම් ලැබෙන පිස අපි පානක් නෙවෙයි ඕන. ඒ විදුම් නොලබන තත්ත්වයක් ජීවිතයේ එක්ක මිශ්‍ර කර ගණ්ඩයි මේ තරම් දැනීමක් අපට අවශ්‍ය වෙලා තියෙනවා. ලෝකේ හැම දිනාම යම් ප්‍රමාණික උත්සාහයක් ඔවුනෝන්ගේ ශක්ති ප්‍රමාණය හැටියට ඔවුන් යොදනවා කුමක් නිසාද ඔය කියන අදහස රාජ්‍ය කරන්නේ. නමුත් හේත් වෙනකම් දඟලලා දඟලලා අයින් වෙනවා විනා වැඩේ කරගත්තේ නැහැ. ලෝකේ හිටු මහා බලවන්තයෝ කියන ওই නොයික් වලින් කියන ඒ අය කවුරුත් ඕකයි කරන්නේ. නමුත් මේක පිළිබඳව නිර්වුල්ල මධ්‍යස්ථව හිතා බලාගෙන මේ බුද්ධ ධර්මයට අනුකූල වූ කාරණා තේරුම් ගන්නගෙන ඊට අනුව පිළිපැද්දොත් ඒ ඒ මොහොතේ ඉඳලා ඒ වෙලාවේ ඉඳලා පිළිපදින්න ආරම්භ කරමු මොහොතේ ඉඳලා ඒ පුද්ගලයා සංසෙනවා සැනසille පැත්තට බර වෙලා එයා තල්ලු වෙනවා. ඒකයි මේ කවුරුත් ආශනාවන්ත අය මේක මේකේ උදව් බලාපොරොත්තු ඒකටත් එක්තරා භාග්‍යයක් අවශ්‍යයි. හොඳයි අද අලුතෙන් පටන් ගන්න මේ සූත්‍රේ රත්නත්‍රි සිල් ජීවරාය සමූහයත් පිටින් මේ සෑම දිනාටම ප්‍රයෝජනයක් ලැබීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අංගුත්තර නිකායේ කොටසක් මේ අපි අද ගත්තා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන යම් ධර්මයක් වෙයි නම් ඒ ධර්මයේ ඇතුළේ ගැබ් වෙලා තියෙන හැම වෙලෙම දුකින් නිදහස් වෙන පැත්තට බර වෙච්ච කියමන් තමයි ඒ උන්වහන්සේගෙන් දේශනාව වෙන්නේ. නැතු මේ ලෝකය පිළිබඳව මේ කවුරු ජීවත් වෙන ක්‍රමය විස්තර කිරීමට බුදු කෙනෙක් අවශ්‍ය නැහැ. ඒකට විශේෂයෙන් උන්වහන්සේගෙන් ලෝකෙට ලැබෙන උදව්වේ තියෙන අර අගේකල යුතු කොටස තමයි හැම එකක්ම දුකින් නිදහස් වෙන පැත්තට බර කළා තමයි උන්වහන්සේ ලෝකෙ දිවිපත්. දය සමහර අය සමහර මත දරනවා එක එක දේශනා තේරුම් ගන්න බැරුව. එක එක ගාථාව නෑ ඒකෝ භූගේ ඒකේ භෝගේ පුඤ්ජය දීහිකම් භයෝජේ ආදි වශයෙන් තියෙන ඔය ගාතවල ජීවත් වීම පිළිබඳව ලෞකික ජීවිතේ අර පරිස්සම් කරන හැටි ඒව ගැන මොනම කතාවක් බුදුහාමුදුරන්ගේ නැහැ. එතකොට අපි දැන් බහිනවා අපේ මාතෘකාව. ඒක ඉච්ඡ ධම්ම සූත්‍රය කියලා එක සූත්‍ර කොටසක්. ඒතකොට මේකේ තියෙන මේ කරුණු ටික කොටස් 10කින් වර්ග වෙලා තියෙනවා. කොටස් එතකොට කොටස් 10ගේ නිසා අපේ සිතුවිලි ගමන් කරවන්න අන සාමාන්‍ය කොටස් දාන මේ විදිහට භෝග වර්ණ ආරෝග්‍ය සීල භ්‍රමචර්යාව මිත්‍ර භාව බෞද්ධ භාව ප්‍රඥාව ධර්ම ස්වර්ග ලෝක. ඕකයි මේ කරුණ දහ. ඒකේ කරුණ දහයේ බලනකොට අන්තිමේ කී තියෙන්නේ ස්වර්ග ලෝක පිළිබඳව කතාවක්. දිව්‍ය ලෝක කියලා කිව්වේ නෑ ඒකට. ස්වර්ග ලෝක කියලා කිව්වා. ඒතකොට මේ ස්වර්ග ලෝක යන පදෙන් නැත්තම් මේ කියමනේ පෙන්වන්නේ මොකද්ද? තමන්ගේ ලෝක යන සතේ හැම වෙලෙම තියෙන්නේ පෙරලියක්. තමන්ගේ සිත નિરાයසෙන් සුවයක් දෙන පැත්තට පෙරලෙන ස්ථාවරතියක් තමයි මේ ස්වර්ග ලෝකෙන් අදින් පෙන්වන්නේ. ඒ ස්ථාවරයි කියන්නේ හැම වෙලෙම තමන්ට සුවයක් දෙන්න සැනසෙල්ලක් දෙන්න පැත්තට නිරන්තර සිදුවෙන පෙරලිය සිදුවීම ස්ථාවර නැත්නම් නොමි වෙනස් නොවන තාලෙන් කෙරෙන තත්ත්වයක් මේ ස්වර්ගයන පදින් වෙන්නේ. අනේ අන්තිම අන්තිම කොටසේ කිව්වේ. දැන් මේක ආරම්භ කරනවා බොහෝ යන පදේ. බොහෝගේ එතකොට භෝග කිව්වහම අපි එක එක පුජ්‍යලයක් දැන් භව භෝග සම්පත් කියලා වචනයක් කියදෙනවා. එතකොට ඔය භෝග શબ્දය නොයිත් නොයිත් ආකාරයට යෙදෙනවා. නමුත් මේ භෝග යන શબ્දෙන් කොතනක් පෙන්වන්නේ මොකද? ඒ පුද්ගලයාගේ ජීවිතය විදහසේ නිර්වුල්ල ගෙන යාමට ලෝකීය වශයෙන් යම් දෙයක් අවශ්‍ය නම් ඒවා තමන්ට අයත් වීම තමයි මේ භෝගී භෝග කියන වචනේ තියෙන්නේ. තමන්ගේ ජීවිතේ ඡනසිල්ලේ ගෙන යාමට භෝගීය වශයෙන් එයා ජීවත් වෙන සමාජයේ අර ඡනසිල්ල සකස් කර ගැනීමට වමනා කරන ආම්පන්නේ උපකාර සහය බඩු බාහිරාදී මේ ඔක්කොම භෝග හැටින් විසල. ඒත් දැන් අපි තරතරම් දේරයට වර්ග කළා ගත්තොත් දැන් වැද් වැද්දට වැදෙකුට උමනා කරන භෝගය මේ භාග්ය මේ සාමාන්‍ය ඒ පිටස්තර සීලාචාර කෙනෙකුට අවශ්‍ය නැහැ. දැන් දකින්නේ හැවොත් සමිත ජීවත් වීම සඳහා මොනවද අවශ්‍ය කියලා. එයා කියයි මට දුනු ඊතල ඒ වාගේම පුංචි කෑල්ලක් රෙදි කෑලි මේ අඟ වහගන්න මේ ආදි වශයෙන් එයාට උවමනා කරන ඉඩ කඩ ඇති ගල් ගුහව එයා තමයි ඒව තමයි අයිතන් එතකොට සාමාන්‍ය ශීලාචාර සමාජීය බුද්ධලී පැවුවොත් ඉතින් ඇයිද සල්ලි පනන් ගෙවල් දොරවල් හොඳ යාන වාහන ඉඩකඩ මේව තමයි එයා බොහෝ වශයෙන් කරන්නේ එතකොට මේ කතා කරන්නේ මේ කවුරුත් ඔය ඔය කොයි කොයි දේ ඔය එක්කාසු කරන්නේ මොකටද කියලා ඇහුවොත් අර මං කිය මූලික ජීවිත නිදහසට බරපාන බලපාන ගෞදෙන අයිතිවාසිකම් තමයි ආවයන් හිතනවා උදා සම්මු කෙරුවොත් බලදොරවල් මුගක් හදාගත්තොත් ඇත්තේ ඒන් යම්සි සංසිල්ලක් ලබන්න පුළුවන් වෙයි අපේ මේ දුක්ඛිත පීඩණය නැති කරගන්න පුළුවන් වෙයි කියන තීරණේ උඩයි ඒවත් එක්ක යා ජීවිතය සම්බන්ධ කරන්නේ ඉතින් ඒ වායෙන් හරියාකාර කාරණේ ඉෂ්ට නුනට ඔහු දන්නේ ඒක පමණයි. ඒකයි ඒ එසේ කරන්නේ. ඔහු දන්නේ සාමාන්‍ය ලෝකයේ දිහා බලනකොට කවුරුත් ඒ විදිහේ දේවල් වලින් සම්ප්‍රප්තනේ මේ ගුණක ඒවා ගුණ කරනවා එකාසු කරනවා ඒවා සකස් කරනවා. ඒ නිසා යා හිතනවා ඒක මාත් ඉතින් ওই විදිහට කළොත් බලන්න ඕනේ කියලා. නමුත් ඉතින් කරමින් කරමින් කරමින් කරමින් මැරිලා යනවා මිශ්‍රක. එයා සනසිත අවස්ථාවක්. ඒත් දැන් මේ බුදුහාමුදුරුවෝ මේ වෙන්නන්නේ මොන භෝගයක කිරේක අපි කල්පනා කරන්නට යොමු කළොත් ඒකාන්තයෙන්ම අපිට වැටහෙන්න ඕන ජීවිතෙන් ජීවිතය නිවැරදිව ජීවිතේ නිවැරදිව සනසන මාර්ගයට පතිරීම සඳහා යම් ජීවිත හැඩයක් ආසියද ඒ ජීවිත හැඩය අට සාත්තු වශයෙන් උපකාර වශයෙන් වහනා කරන තේ තමයි ඥානවන්තය විසින් බලාපොරොත්තු වෙන බොහෝ. එතකොට අපි ඒකේ ඒ බොහෝදය යම් කිසි භාග්‍යයක්. යම් කිසි අයිතිවාසිකමක්. එයා බලාපොරොත්තු වෙනවා නම් ඒක සාර්ථක කර ගැනීමට එයා විසින් යෙදී යුතු පැත්තකුත් පෙන්වනවා බුදුහාමුදුරුවෝ. ඒ භෝගය ලබන හැටි ඒ දෙක පුට්ටු කරලා ඕනේ මේකේ විවරණය ඉස්සරහට ගන්න. යම් කිසි අයිතිවාසිකමක් තමාට යහපත් සැලසෙන අයිතිවාසිකමක් යමෙක් ලබන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන අයිතිය ලබන්න යා විසින් පළමුවෙන්ම අලස භාවය අත්හරින්න ඕන. ඒ වගේම අලස භාවය අත්හරින අතර අර පව් අත්හැරලා පින් කරන්නව උත්සාහය ගන්න ඕනේ. අන්න ඒක එක පැත්තකින් අපි tempat කරන එහෙම තියෙනවා මේ අපේ ඉස්සෙල්ල මේ භෝග යන શબ્දයක් එක්ක අපේ ජීවිත සම්බන්ධ විය යුත්තේ මොන පැත්තෙන්ද කියන එක ඉස්සෙල්ල තෝරගන්න. ඒත් දැන් මේ අය කවුරුත් මේ ජීවිතයේ අර කිව් පරමාර්ථය ආර්ථ කරන්නයි උත්සාහ කරනකොට ඒ එහෙම සිටවිල්ලක් එක්ක ඒ විදිහට සිතමින් ජීවත් වුණාට වැඩේ හරියන්නේ නැහැ. ඊට අනුව ජීවිතේ සංවිධානය කිරීමේදී ඒ පුජ්‍යලයා විසි. මගේ මේ සිතුවි අර දුමකට නැත්තම් දුක් දෙන පැත්තට බර වෙලා සිතින් දුක් විඳීමත් සිත විසින් ඉදිරිපත් කරන ක්‍රියාවල් සම්බන්ධ වෙලා දුක් විඳීම කියන මේ දෙකෙන් දේරීම සඳහා ඔහු සොයන යම් Um, පැවතුම් ක්‍රමයක් වේ නම් අන්නේ පැවතුම් ක්‍රමයට අවශ්‍ය දේශපයේ සපයා ගැනීමයි මෙතන මේ පෙන්වන බෝධය. එතකොට දැන් අපි කියමු අපි ඉස්සෙල්ලම ගත්තොත් භික්ෂුන් වහන්සේ කෙනෙක්. ඔය කියන ක්‍රියාමාර්ගයේ ඊටාම දැඩිව ගෙන යන පිරිස භික්ෂුන් වහන්සේලා. අපි කතා කරන්නේ මේ භික්ෂුත්වය ගැන. එතකොට ඒ දැඩිව ගෙන යන එකනටත් එයාටත් අවශ්‍ය යම් යම් කොටස් තිබුණා. ඒකට ඒ කොටස් වල අයිතිවාසිකම් එයයි ලබන්නේ කොහොමද කිව්වොත් අර කියන අල්සභාවයත් අත්හැරලා එයාගේ උත්සාහය යොදන්න ඕනේ ඒ තමන්ගේ විචුත්තය ඥාමට උවමනා කරන එකම සම්බන්ධතාවයන් ජීවිතේ එක්කස් කරන්න. ඒක මේ රෙදි ඇඳුම් පැළඳුම් ඔය නානා දේවල් ඔය භෝග කියන සබ්ජෙක්ට් එක එක්ක අසෙන්. නමුත් ඒ ඔක්කොම අසෙන්ම මිනිහා තේරුම් ගන්න ඕන මගේ පරමා ජීවිත පරමාර්ථය. ඉෂ්ට කිරීමට මට අයත් උවමනා කරන්නේ මොනවද? සහාය පිණිස පවතින්නේ මොනවද? ඒවා කොයි ආකාරයෙන් දේවා මට සහාය වෙන්නේ ඒ මොනවද? කියන එක දැනගෙන. දැන් වික්ෂුප්තේ අපි ගත්ත උදාහරණයක්. දැන් වික්ෂුන් වහන්සේ කෙනෙකු අර සසර බය දැකලා ඒ කියන්නේ මේ දුකින් ඉන කරච්චලිය දැකලා ඒ නිදස්සෙන් ආවනම් එයා ඉතාම භාග්‍යයක් කොට සකනවා ඒ වයින් මිදිලා ඉඳීමට යමක් උපකාර කරයිද යමක් උපකාර කරයිද ඒ ඒ උපකාර කරන එකේ ජීවිතේ සම්බන්ධ කරන ජීවිතේ සම්බන්ධ කරන එයා හැම වෙලේම ඒක ලොකු භාග්‍යයක් කොට සලකනවා එයා ඒකට දැන් අපි බැලුවොත් භික්ෂුන් භික්ෂුන් වහන්සේගේ අර ඊටම අල්පේච්ඡ ජීවිත ස්වરૂපයක් බලාපොරොත්තු ඒ අල්පේච්ඡ ජීවිත ස්වરૂපයක් යා බලාපොරොත්තු වෙන මොකක් නිසාද අර හුඟක් එක්ක පටලැවිලා යන සිටිවිලි වලින් එන නානා ආකාරවල විඳිය නොහැකි මට්ටමේ වින්දන ඒවා නිර්වුල් කරලා ඒවෙන් බේරී බේරී ගැනීමට ඒකේ ප්‍රමාණය වැඩි නිසා යා වීර්යය කරනවා ඊටාම අල්පේච්ච අඩු අඩු අයිතිවාසිකමක් එක්ක ඉවත් වෙනවා. ඒ අඩු අයිතිවාසිකම යම් ප්‍රමාණයකටද භික්ෂුවකට අයත් වෙන්නේ එයාගේ භාග්‍යය ඒ ධර්මයට එයාට කිට්ටුයි. ඒ භාග්‍ය ඒ ධර්මයට එයාට කිට්ටුයි. එතකොට දැන් විසුත්තයේ එයා ඒ නිදසුන ඉදිරිපත් කළා බලනකොට භික්ෂුව කියලා කියන්නේ අර දුකින් නිදහස් වීමට පරික්ෂණ පවත්වමින් ඒක නිරන්තරයෙන් නිරත වෙන කෙනෙක්. ඒත් නිරත වෙන එකට අර විදිහේ අයිතිවාසිකම අගේ කොට සලකන අන්න යාට ඒක භාග්‍යය. ඒකට දැන් බෞද්ධ වශයෙන් ඕ මිනිස් වශයෙන් ඉන් පාප අවාසනාවන්ත පුජ්‍යලයා ගැන කියන්න බෑ. කල්යාණ ප්‍රත්‍යඥය වශයෙන්. ඊ පුජ්‍යලයාට ඕන කරන්නේ ඒ ජීවිත රටාව නම් ඒ ජීවිත අයිතිවාසිකමක් නම් ඒතර එයා අර හැම දිනාටම අර ගෘහස්ත ජීවිතෙන් අයින් වෙලා සෑම දිනාටම අර සසුන්ගත වෙන්න බෑ. හේතුව ඇයි බැරි කියලා ප්‍රශ්නයක් මතුවේ. එක එක පුද්ගලයාගේ සම්පනේ පවතිනා වූ ක්ලේශ බලපෑම් එක එක ආකාරයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ කාටවත් කියලා නැහැ. මේ දේශනා කරනකොට උන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ කාටවත් කියලා නැහැ කිසිම කෙනෙකුට. මේ ඔය නිවන් දන්න ඔක්කොම ඇවිල්ලා මේ මේ ජේතවනාරාම මහින්නේ යම් කිසි කෙනෙක් ඉල්ලුවන මොනකම් ඒ පුද්ගලයාට ඒක පැවතුනා. ඇයි එහෙම බුදුහාමුදුරුවෝ පිළිපැද? පිළිපැද්දේ নানা ආකාරවල කෙස්, තට්ටු, කෙලස් වර්ග කෙලෙස් වේග විවිධ ආකාරවලින් පවතින. ඒකට එයා ඒකට ඒකට පිළියම ඒකට ඒකට සාත්වක් කොහොම කොහොම හරි ඒවයන් ඈත් වීම ඒවය බලය බිඳ ගන්න එයාට ඉඩ දෙන්න. ඒකට එහෙම නැතුව කළා නම් මේ සාමාන්‍ය පැවිදි නැත්නම් ශාසනයේ නිකන් මේ ගැන ගිහිගයක් වෙනවා. ඒතකොට මේ පැවිද්දගේ අර ගෘහස්ත්‍යගේ ඒ එකමුතියේ තියෙන මොකද්ද විශේෂත්වය? ආම්දුරන් ලම් දෙනවා ආම්දුරු පිළික් කියනවා. ඕක නෙමෙයි. ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දැන් මේ සාන්ති මණ්ඩලේ දන් කන්නේ නැතුව මේ අත් පිළික් කියනවා. ඈ ඒක නෙමෙයි මහා වික්ෂෝගේ අර භාග්යෙන් ලෝකිත දෙන අයිතිවාසිකම්. වික්ෂෝදිස් බලනකොට පේන්න ඕන අරයට ඒ බලන්නාට අර ඒ විචුත්තේ තුලින් පෙන්නනවා අපට ලෝකෙට මේ මේ සැනසෙන ජීවිතයක தත්ත්වය මොකද්ද? සැනසෙන ජීවිතයක தත්ත්වය මොකද්ද? අර බොහෝ දේක ජීවිතේ සම්බන්ධ වෙලා නැහැ. ඒ තාම අල්පේච්ඡ ස්වરૂපයක් මේ ජීවිතය ඇතුළේ දෙනවා. නමුත් සමාජ අනිත්‍යයත් එක්ක ඒ අවශ්‍යතාවයන් එක්ක උදාකාර ජීවත් වෙනවා. නමුත් අර සැහැල්ලුකමකුත් තියෙනවා. එතකොට ගෘහස්ථයාට ඒ ජීවිතේ ආදර්ශයක් වෙනවා අර මේ මෙහෙමයි පුළුවන් ප්‍රමාණය පුළුවන් ප්‍රමාණයෙන් මේක අල්පීච්ඡ කරපු තරමට අල්පීච්ඡ කරපු තරමට සැහැල්ලු හොඳයි කියන එක තේරුම් ගන්න පුළුවන් වෙනවා අර ජීවිතය අනුසාරයෙන් එතකොට ඒ පුද්ගලයා අන්නේ පුද්ගලයා ඒ තැනත්තා අර කියන ඔහුට අවශ්‍ය භාග්‍යවන්ත අයිතිවාසිකම් සැනසille දෙන අයිතිවල ඔහු පුළුවන් තරම් අර අනුසාරෙන් අල්පීච්ච වෙනවාද අල්පීච්ච වෙනවා කියන්නේ එක වේලයි කන්නේ අනිත් හැටි අල්ලතුරු බොන ඕක නෙමෙයි අල්පීච්ච කියන්නේ. ඒ තමාට ඒ බරක් නොවන විදිහට තමාගේ ජීවිතය සංවිධානය කිරීමේ වැඩට බහින පුද්ගලයාට නිකම්ම තේරෙනවා මේව අවශ්‍යයි. ඉවත් වීමට මේව අවශ්‍ය මේ යම්තම් පිරිමහගෙන මේකයි අගය කළ යුත්තේ. ඒක නිසා ඒක කරන්න මේ ගොඩක් අවශ්‍ය නැහැ මිත්‍රය අවශ්‍ය. ඒකෙන් අපිට පුණයි යපෙන්න. කියලා එයා මේ පීඩා විඳින කෙනෙක් නොව ඒ අංශෙනුත් මේ අංශෙනුත් අංශ දෙකෙන්ම පීඩා නොවිඳින තත්ත්වයට එයාගේ ජීවිතය ගෙන යාමේදී සාමාන්‍ය සමාජයේ සමාජීය දර්ශනයක් ඔහුට වැටෙනවා ආවල් මෙහෙම ආවල් මෙහෙම මෙහෙම ඒ ප්‍රශ්නය දැන් භික්ෂුන් වහන්සේ දෙස බලනකොට ඒක නෑ ලෝකෙ කොයි තරම් මේවා කළත් අර භික්ෂුත්වයේ සීමාව යන්නේ නෑ අන්න ඒ වගේ අර භාග්‍යවන්ත අයිතිවාසිකමක් මේ ලෝකේ ශනසිල්ල සඳහා බලාපොරොත්තු වෙන පුජ්‍යලයා මේ ලෝකයේ දිහානමයි බලන්න ඕන තමයි. Tamanda මේ අර පොරොත්තු වෙන ප්‍රමාණය සංවිධාන කිරීමට අලස වෙන්න එපා කිව්ව උද්‍යෝගියවත් නැව උත්සාහවත් වෙන්න කිව්වා. ඇයි මේ කතාව දැන්? එය අපිව එවැනි වැඩකට එවැනි දෙයකට යොමු වීමේදී දුර්වල කරන දුර්වල කරන ශක්ති තමයි ක්ලේශ කියන ඔය අපේ ළඟ තියෙන දැනට තියෙන කාම බලය. ඒකදී ඒවා නිසා අර නොයික් නොයික් දේවල් වලට චිත ඇදී යන නිසා අර කාරණේ විතර තනියෙන් සිටේ උද්‍යෝගය දාන්න බැරි වෙන්න පුළුවන් අන්න ඒකයි අලසභාවය කියන්නේ. තේරුණාද? අලසභාවය කියන්නේ ඒකයි. අර අරයන් දෙන්නේ නැහැ ශක්තිය නොයික් නොයික් ඒවා වලට බෙදී ගිහිල්ලා. ඒ නිසා මේ වැඩේට තියෙන බොහොම සුළු ශක්තියක් ඒක බෑ කරගන්න. ඒක නිසා ඒ දුර්වල වෙනවා. අර ඔක්කොම එක්කාසු කළා මේකට දැමීමට ඔහුගේ තියෙන්න ඕන උනන්දු. උනන්දුව කොහොමද කරන්නේ? ඒ එතෙන්ද බුදුහාමුදුරුවෝ එක්කාසු කළා වර්ණය පිළිබඳව කතා. දැන් මේ භාග්‍ය ඊළඟ භෝග ඊළඟට වර්ණ. මේ වර්ණ කිව්වේ පාටට නෙවෙයි. පාටට නෙවෙයි වර්ණ කියලා කිව්වේ. පාටත් එකක්. හැඳිනීම සඳහා හැඳිනීම සඳහා උදව් දෙන කොටසටයි වර්ණ කියන්නේ. කොම්පොස් කොම්පොසිටර්ලාගේ වැඩේ සිංහලෙන් නම් කරලා තියෙන්නේ වර්ණ යෝජක නේද? වර්ණ යෝජක කියලා එලා නම් කරලා. ඒ මොකද අදහස හැඳිනීමට උදව් දෙන එක්කාසු මේ මේ ගොනු කිරීම ඔහුගෙන් කරන්නේ කොම්පොස් කරනවා කියන්නේ ඒක. ඒක අකුරක් නෙවෙයි එකක් ඒකට අයිති. එතකොට මේ වර්ණ කියන කතාවේ අර අපි කියු කතාවේ කියු කතාවේ තීන සම්බන්ධතාවය මොකක්ද? ඒකෙන් දැන් අපි කිව්වා තමාගේ ජීවිතයේ සනසන භාග්‍යවත් අයිතිවාසිකම ලැබීම සඳහා ඔහු විසින් සංවිධානය කළ යුතුයි. ඔහු විසින් සංවිධානය කළ යුතු ජීවිත ආකල්පය ඒ යම් කිසි හැඟීමක් තමයි හැඳින්වීමක් තමයි දුන්නේ. එතකොට මේවා බුදුහාමුදුරුව වදාරන්නේ දුර්ලභ කරුණු හැටි. මේවා දුර්ලභ කරුණු. ඇයි? දැන් දුර්ලභය කිව්වහම ඒක ලබා ගන්න ඕනේ ඊටාම අපහසුන් කියන එකයි කියන්නේ. එතකොට මේ අපිට පේනවා ලෝකේ එක එක අවුරුදු 5ක් 6ක් යනකොට ඉතාම පහත් දුප්පත් අඩි හිටපු අය මහා විශාල මේ ධනස්කන්ධ ඇති කරගෙන මහා ගරු ජාරුවට ජීවත් වෙනවා. ඒ ඔක දුර්ලභ කරුණක් නෑ. ඒක ටිකක් දඟලනකොට ඔක කරගන්න පුළුවන්. ඇයි මේ දුර්ලභ කියලා මේකට යෙදුවේ? දුර්ලභයි කියලා කිව්වේ අර කිව් විද්‍යට පුහුදුන් ජීවිතයක අර කෙලෙස් වල තියෙන බලපෑමත් එක්ක අර සැනසෙන පැත්තට Tamange භාග්‍ය සංවිධානය කිරීම ඉතාම අමාරුවෙන් බොහෝම කල්පනාකාරීව බොහොම අපහසු අන්දකමින් කරගන්න ඕන වැඩ. ඒ අපහසු කොහෙද තියෙන්නේ? ඒ අපහසු තියෙන ජීවිතය ඇතුළේමයි. ඒ කවදද ඔය එක්කාසුනේ? එක්කාසු කරමින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඒවා එකයි මේ සටන ගෙනියන්නේ. ඒ සටන ගෙන යාමට උවමනා කරන කර්මයේ අර මුලින් අර වෙන්නේ ඒ දුර්ලභත්වය සහාය පිණිස ඒ අමාරු කමට සහාය පිණිස මේ වර්ණය ගැන බුදුහාමුදුරු පෙන්නේ මේ වර්ණය සංවිධානය කිරීමට මණ්ඩන විභූෂණ කියලා පැති දෙකක් එන්නනවා බුදුහාමුදුරු ඒ මණ්ඩන විභූෂණ කිව්වේ වර්ණ කියන දැන් යම් කිසි කෙනෙක් සිල් ගත්තා සිල් ගන්නයි සිල් ගත්තාම සිල් රෙද්ද. ඒ සිල් ආකෘත්‍ය හැඩය ඇදගත්තට පස්සේ නෑ මේ නිකන් පරිසමක් කළගත්ත බුද්ධිකෙකුගේ හැඩේ ගෙනියන්න එයාට බෑ. අර සිල් රෙද්දට ඔබින්නේ නෑ. ඒ වගේම දැන් සිගුර පෙරේව ගත්ත හාමුදුරු කෙනෙක් එක පැත්තකින් අල්ලගෙන දිව්වොත් තාම අසෝබ නැහැ. ඒ කොහොමද උනත් දුවන්ට අවස්ථාව ලැබෙන්න පුළුවන්. නමුත් ජීවවත් මහා අශෝකන. කැතයි දෙකින් කියන වසම කැත. වික්ෂුවයි ස්ත්‍රියවයි රජුරුවයි දුවන කොට කැතයි කියලා හිටන් මේ කවුද මේ පඬිතුක. ඔය තුන් දෙනා විවට කමක් නැහැ. ජීව හැටි කැතයි. රජුරු ඔටුන්නක් දාගෙන අපි දාසතු වනකොට කොයිතන එතකොට ඒකමයි භික්ෂුවටත් ඒකමයි ඉස්ත්‍යාවට. ඉතින් ඒවයි තියෙන්නේ. නොකිරණ එක වෙනම ප්‍රශ්නයක්. ඒව විවේචනය අවශ්‍ය නැහැ. එතකොට ඒ අන්නේ වගේ මණ්ඩන විභූෂණ කියලා කිව්වේ මොකද්ද? ඒ තමාගේ ජීවිත හැඩය තමාට සැනසෙන ආකාරයෙන් තමාට හඳුනා ගැනීම සඳහා කාටවත් අත්දින්න මෙතන වර්ණය කියලා කිව්වේ හැඳිනීමේ ලක්ෂණය ලකුණක් වශයෙන් තමාට තමා හැඳිනීම සඳහා තමාගේ ඒ සකස් කිරීම ඊට අනුව පිළිපැදීම දෙකම තියෙන්න ඕන මේ සනසන පැත්තට බරපොල්ල. එතකොට දැන් අපේ මේ පරමාර්ථය සනසින සනසන මානසික මට්ටමක අයිතියකුයි මේකේ පරමාර්ථය ඒකට ඒකට මේ භාග්‍ය වර්ණ කියලා දෙකක් දැන්න කියුණා. ඔය මොකක්ද කියන්නේ? ඔය කියන්නේ අර දැන් පිච්චර එකක් ඕනක නාට්‍යයක් බලන්ද යම් කිසි කෙනෙක් ඒක බලාපොරොත්තු වෙනවා නම් ඉස්සෙල්ලා ටිකට් එකක් ගන්න. ටිකට් එක ගත්තත් බෑ. ඊළඟට ටිකට් එක දීලා ඇතුල් වෙන්න ඕන. ඇතුල් වුණාට පස්සේ බං ආසනේ වාඩි වෙන්න. ආසනේ වාඩි වුණාට එතනත් එයා හිතන තාලෙන් එන්නේ නැහැ ඒ නියමිත වෙලාවට ඒ ඒ කොටස් වශයෙන් එයාට වෙන්නේ නැහැ එකපාරට බොක් ගාලා මුළු නාට්‍යෙම එයාගේ මූණේ හප්පන්න බෑ ඒක පිළිවෙලින් ඒ නාට්‍යෙ එන්නේ ඉතින් එතකම් මෙයා ඉතින් ඒක කතන්දරේ ඉවර වෙනකන් නෑ ඉන්නකොට අන්න ඒ වගේ මේ ඇතුල්ලේ මේ ටිකට් එක ගැනීමක් කොයි මොන ටිකට් එකද සනසීම සඳහා ඔහුගේ ඇතුළේ මේ ටිකට් එක ගැනීම ටිකට් එක හරියද කියලා බැලිලා තමයි දෙකෙන්නේ. තමන්ගේ සකස් වීමයි වර්ණය. ඒක කොයිතරම් ගැඹීර විද්‍යාත්මක පසුලකට අපව ගිලා බස්සන්න බුදුහාමුදුරුවෝ නිකං අර ළඹේ පාඩ් කරන්නවා කිමී කල්ලකොට. එකපාරට බොක් ගාලා ඇතුල් කෙලෙත් නැහැ. අර ළඹේ පාස් කරන්නවා කිමීට පාස් කරනවා බලනකොට එයා දන්නේම නෑ මෙයා වැටලා කියන්නේ අර නියම තැනට. එතකොට දැන් මේ වර්ණය ගැන කතා කිරීමේදී ඒ වර්ණයෙන් බලාපොරොත්තු වෙනවා. වර්ණයෙන් බලාපොරොත්තු වෙන්නේ හරියට දැන් මාපක මිම්ම බලා ගන්න උන උනවල මිම් බලන්න කටුවේ අර අංශක ගන්න බලනවා. ඒකට එයා දන්නවා දැන් උන බහැර නැත්නම් දැන් උන නැගලා. අන්න ඒ වගේ මේ වර්ණයෙන් පෙන්වන්නේ මොකද්ද? තමන්ගේ ಗುಣධර්ම රැකීම සඳහා. ඒ තමන් බලාපොරොත්තු වෙන අර්ථවත් ජීවිත රටාව සකස් කර ගැනීම සඳහා උවමනා කරන හැඩ සමානක තියනවාද කියලා ඊටම් නිරන්තරයෙන් බලන්න ඕන. ඊ හැඩ ඒ තැනට ගන්න උවමනා කරන ලකුණු මොනවාද? අර ඊට උවමනා කරන හැඩය ගැනීම ඊට අනුව පිළිපැදීමයි. දැන් ඔන්න අපි කියමු දැන් වැද්දයි කියන්න නම් අඹුඩේ ඕන නැත්තම් කොල්ල ටිකක් ඕන වැඩි වෙලා ඔය සුදු අම්ශිකුයි සුදු රෙද්දකුයි අදලාව ඒ මිනිහට කවුරුත් බෙල්ල මිරිකල කිව්වත් වැද්දයි කියන්නේ කියන්නේ කියන්න බෑ ඒ වැද්දට ආයිත් ආයිත්තමත් ඒ ආයිත්තමෙන්ද බැරි වෙලා අපි යන්න කෙනෙක් ගියොත් අපිට කියන වැද්දා අන්න ඒ වගේ ඒ හැඩය ඒකට ගැළපෙන හැඩයක් තියෙනවා. ඒ ගැළපෙන හැඩය තමා විසින් තේරුම් අරගෙන කොහොමද ගැළපෙන හැටි තමා විසින් තේරුම් ගන්න ඕන කොහොමද තේරුම් ගන්නේ? තේරුම් ගන්නේ ඒ විදිහට ඉන්නකොට Tamanට අර කියන සනසිල්ල ලැබෙනවා නම් අන්න එයා තීරණය කරගන්න ඕන මම දන්නවා. ඒකට දාපේ කියමු. යම් කිසි කෙනෙක් සීල ගුණේ පිහිටීම සඳහා සීල ගුණේ පිහිටීම සඳහා සාමාන්‍ය පිටපොට ගහගෙන නැත්නම් පුඩියක් ගහගෙන ඇවිල්ලා පැත්තට සිට රකින්න. කවදාවත් ඒ මාසයට ඒ සීල රකින්න දෙන්නේ එන්නේ කතා කරලා එන්නේ පොල් ගිනි ටික දිනව කඩා ගන්න වරෙන් බන් යන්නේ කියලා කතා කරනවා. මොකද අඹුඩේ නිසා. මිනිහා සිල් අරගෙන. නමුත් අඹුඩේ නිසා මිනිහා කතා කරන පොල් ගන්නට යනවා. අන්න ඒක නිසා අරයට අර භාග්‍ය භාග්‍ය සංවිධාන කරගන්න. يعني ඒ කාන්තේම වර්ණයේ අවශ්‍යයි. එතකොට වර්ණේ කාටවත් නෙමෙයි Taman දේ. එයා මොකද්ද? Taman මේ ජීවිත තත්ත්වයට වැටලෙන උද අපි බලමු. නැවතත් වික්ෂුන් වහන්සේව අරගෙන වික්ෂුන් වහන්සේට බුදුහාමුදුරු නියම කළා තියෙනවා ඉස්සරහම බෑන එකට කරන්න ඕන. රැවුල තියෙන්නේ හිස තියෙන්නේ රැවුල විතරක් බාන්න බෑ. ඒකනේ ඉතින් බලන්න. ඈ ඔන්න අපි බලමු ඒක කපල්ල දොට්ට පයින් හැටි මෙතන. එතකොට වික්ෂුත්තේ කියන්නේ ජීවිතේ ගියත් අර ප්‍රතිපදාවේ එක ජීවත් වෙනවා මිසක් වෙන මොනම එකකටත් පැත්ත ගහන්න නැති තත්ත්වයක් වික්ෂ ජීවිතේ පවතී. ඒ එයාට වික්ෂෝ කියන්නේ. කොහොම කොහොම හිටියත් අපිට කමන්නේ නැහැ. ඔය කියන්නේ මිත්‍රයේ ගෙනෙක් වෙනවා ඇති. එතකොට දැන් යම් කිසි කෙනෙක් හදිසියෙන් අවුල් ජලම් බාන කොණ්ඩේ තරක් ටිකක් තියෙන අංගලක් විතර නෑගේ වගේ නේ නෑ කොණ්ඩේ නෑ අර ගානට සීනවා නම් බැරි වෙලාවත් අවස්ථාවක් ලැබුණා මක්කරි කල්බලයක් කියලා බේරෙන්න ඉතුණු කොණ්ඩේ තියෙනවා හොඳත් හරියන්නේ නැහැ. පොළොව දැක්ක හැටි හඳුනනවා මේ මේ මෙහෙම කෙනෙක් කියලා. ඒක නිසා කමක් නැහැ. මම මේ ජීවිතේ ඒ වෙනුවෙන් අයින් කරනවා කියලා ගත්ත හැටි බැරි බැරි හරියේ අර ප්‍රතිපදාවට අනුකූල වූ ඇලිල්ලක් අර ආකෘතියෙන් හිටියා. ඒ හිටියේ කොහෙන්ද? අර හිස බාල තිබිච්ච නිසා. අන්න ඒ වගේ මේ වර්ණය කියලා කතා කළේ ඔන්න වටයි මොකද මම කියන්නේ ඒ භික්ෂුවගේ தත්ත්වය හැටිදී ඒකට ගෘහස්ථයා ගැන ගත්තොත් ඔහුගේ ජීවිතේ අර කියන ජීවිත මට්ටමට යොමු කළා ආරෝපණය කළා යොදලා ගමන් කරනකොට එයාගේ ඒ ප්‍රතිපදාවන් නිශ්‍යාකාර ගෙනියන්න මගේ මේ පැවතුම් හරියට මට ඒකට උදව් දෙන පැවතුම්ද තියෙන්නේ කියලා එයා බලනකොට එයාට පේනවා නම් ඔව් හැම පැවතක් පැවතක්ම මගේ ජීවිතයේ දුකින් නිදහස් වීමට උදව් දෙන සහායකුයි මේ දැන් මා ළඟ පවතින. අන්න ඒකට කියනවා වර්ණ කියන වචන උන්වහන්සේකට ඉදුවේ. ඒ වර්ණය කියේ මොකද්ද? එයා ඒකට ඒ වෙනුවෙන් ගන්න හැඩයත් ඊට සහාය පිණිස එක්කාසු කරගන්න ඇඳුම් මායිත්තන් ආදී ওই කොයි එකක් අන්න ඒකටයි බලපාන්නේ. එතකොට දැන් මේ ඉන්නේ කොහටද? නිර්වුල් ශනසන ශනසන පැත්තට මෙයාගේ අයිතිවාසිකම් කීම සඳහා මේ එන හැටි ගමන් කරන හැටි සිතුවිලි යොදන හැටි එතකොට ඊළඟට පෙන්නනවා ආරෝග්‍යය ඊළඟට පෙන්වන්නේ ආරෝග්‍ය. රෝග ඒ කියන්නේ තමා ලෙඩෙක් නොවීම කියලා ගම්මුක ආරෝග්‍ය කියන්නේ ඒකට. රෝග නැතිකම. මේ මෙතන කතා කරන රෝග මොනවා? මේ බුදුහාමුදුරුව රෝග ගණනාවක් එක්කාසු කළා පෙන්නලා උන්වහන්සේ අවසානයේ පෙන්නවා කර්ම රෝග කියලා જાතියක්. කර්ම රෝග කියලා જાතියක් පෙන්නනවා. ඒ කර්ම රෝග කියන්නේ මොනවාද? ජීවිතය ඇතුලේ. තමාගේ පෝදිගම් බහැලා තියෙන. හරික වෙලාවක මෙතන වෙලාවක මේ කර්ම රෝග වශයෙන් පෙන්වන මේ කොටස තියෙන්නේ මොකක්ද? තමාගේ ජීවිතය ඇතුලේ තම්පත් වෙලා තියෙන කෙලස් වලින් කරන බලපෑමක කෙලීම. කර්ම රෝග කියන්නේ. ඒකට අපි බලමු දැන් සමහරු ඉන්නවා. ඒ ඒ කෙලෙස් වල බලපෑම් උඩ සමහරු ඉන්නවා. එයාට කොච්චර දෙයක් දුන්නත් මේම හොඳට ඔතලා බොහොම ගෞරවයෙන් දුන්නත් එයා ඒක අගේ සලකන්නේ. එයාට කොහෙන් හරි කාට වටපිට බලලා කාටවත් කන්න පිටරට මුකුත් හරි ගන්න නම් ඒක වගේ සැනසෙල්ලක් යට. නමුත් එයා අවනම් විදිනවා. දැන් දැන් මේ දැන් ඉන්න රැගිනට ඉස්සෙල්ලා කියලා. ඊට පස්සේ කියලා. සමුදිගත් වෙන්ම කෙනෙක් කියනවා එයා පස්සෙන් හොරකම් කරන්න වුණා කියලා බලන්න. ඉතින් එයා නිමීතෝ පෑන්තලයක් කරකම් මේක චුට්ටි දේවල් ගන්නවා. ඉතින් අරයා ගන්නවදී කොහොම ආක් කළා මෙන්න මෙහෙම සම්පූර්ණයෙන් සල්ලි වලට ගත්ත මේවා. මෙහෙම මේක ඉච්ඡත් එක්කත් ආයි කරන්න කියලා සල්ලි දෙනවා. නමුත් එයා දන්නේ නැහැ. මොකද එයාට ලොකු සපක් ඒක. ඒක ලොකු එයාට සන්තෝෂයට කරුණා. ඒ සමහරු ඉන්නවා ඒ හොරකම්. සමහරු ඉන්නවා එයාට කතා කර කර ඉන්න ගමන් අන්තිම අඩු ගානේ බොරු හයක් කියාගන්න බැරිනොත් මිනිහන් නිදයන්. කියන්න මොන බොරු හයක් කතා. එතකොට ඒ මොකද? එයාගේ කෙලිස් බලපාන හැටි. මේ සමහරු ඉන්නවා එයාට මේ අරවමෙව්වා මේ මුදල් හදලා දීලා හිතන් මත් වෙන්න යමක් ගන්න බැයි නම් ඉස්සර හිටියා තිබුණා දැන් මන් දන්නේ නැහැ ඉස්සර මේ අර කාබන් කූරු කාබන් කූරු මේ ගලිය රැච් කරලා ගෙයම් වල දාලා උරනවා දාලා ඉතින් මෙහෙම බලලා ඉන්නේ ඒ මොකද කෙලස්කෝ ඒවා තමයි අපි ඔපිට ඉස්සෙල්ලා ඒවා කොහොම කෙලස්කෝ අර නරක වර්ගය. ඒකට කියන්නේ මම හිතනවා ගල් බමුණාද මොකක්ද එකක්. ඒ වර්ගේ නම්. එතකොට ඒ පුජ්‍යලයා ඒ ඒක කරගෙන එයා හැමිෂම බලනවා මේ දැක්කද දන්නේ අහුණා දැන් බුරු කියන විදිහ අහු වුණාද දන්නේ නැහැ කියලා පෙළෙනවා. හොරකම් කරන එක්කෙනා අහු අහුනොත් මොනව කරන්නද කියලා බය වෙනවා. අර අර තාසි පාවිච්චි කරන එක්කෙනා මේ මන් දන්නේ මේ කොච්චර වෙලාද මම උතෙන්ද වෙලා දැන් යන්නේ කියලා යාම පසුතැවිලි වෙනවා. නමුත් ඒක යාට අවශ්‍යයි. ඒ මොකද? ඇතුලේ පවතින කෙලෙස් වල බලපෑම. ඔන්න. ඇතුලේ පවතින කෙලෙස් වල බලපෑම නිසා පුජ්‍යලයාව මානසික තත්ත්වයෙන් සෑම පිටීම පිළීමට තල්ලු කිරීම සඳහා තමා පුජ්‍යලයාව ලෙඩ කරනවා. ඒක රෝගයක්. එතකොට ඒ රෝගය බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒකට සප්පාය ධර්ම. ඒ රෝගෙන් තමාගේ ජීවිතය නිරෝගී කරන ඒකට රෝගයෙන් නිර්වෘල් කරුණා කියන්නේ මොකද්ද? අර අච්චර භාග්‍යවන්ත අයිතිවාසිකමක් ජීවිතය තුල රඳවාගෙන මේ සැනසෙල්ල ලැබීමට සුදුස්සා වෙමින් ඊට උමනා කරන වර්ණයක් සකස් කරගෙන එන පුජ්‍යලයාට මේ විදිහේ යම්කිසි අයිතිවාසිකමක් ජීවිතය තුලින් මතුවුණා. ඒ මතුවෙන්නා වූ ඒ ඒක අර කාරණේ ලුබ්බා බාධා එතකොට දැන් අපි අර හොරක හොරකම් කිරීම, බොරු කිරීම, අර මත්පැන් පාවිච්චි කිරීම ගැන විතරයි කිව්වේ. සාමාන්‍ය පොදුවේ තියෙන ජීවිත රෝගයක් තමයි සාමාන්‍ය සුළු දෙයට උනත් පොඩ්ඩහැ වෙන්න බෑ යන්තම් ගිනි පුපුරවාගේ බුක් දාලා කේන්තියක්. කවුද සතුටු කේන්ති අරගෙන ඒ කේන්ති කාලය ඇතුළත ඔහු විසින් කරන දේවල් වලින් ලැබෙන අවාසනාවන්ත අයිතිය ලබන්න කිසිම කෙනෙක් සතුටු කිසිම කෙනෙක් සතුටු නැහැ. ඇත්ත වශයෙන්ම කේන්ති ගන්න මේ ලෝක දහකේ කිසි කෙනෙක් සතුටු නැහැ. ඇහුවොත් මම සතුටුද කේන්ති ගන්න කියලා එයා හිනාවේ. කොයිතරම් නරක එකක්ද කේන්ති ගන්න. නමුත් මේ එන්නේ මොකද? අන්න ඒකේ ඒක එක්තර රෝගයක්. ඒක එක්තර රෝගයක්. ඒක සමහරුන්ට තියෙනවා අරව නැතුව නම් බෑ කියන දැන් සමහරවිට කෑම කන්න ගියාම එයා ඒ යගේ හිත ඇදී යන්නේ යම් යම් වර්ග තියෙනවා. ඒව නැත්තම් මිනිහා හේබාලා. ඒක බොහොම දුර්වලකමක් යාවේ මානසික මට්ටමක් තියෙන. මේ මොනවද ඔය ඔක්කොම බුදුහාමුදුරුවෝ එක රොත්තට පෙන්නවා ඔක්කොම මානසික. රෝගයක් හදන්නේ විෂ බීජයකින් මේ මානසික කර්ම රෝග හැදී විෂ කෙලෙස්වල. කෙලෙස්. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නවා මේකට සත්පායති ක්‍රියාව. ඒවා ජීවිතයට යම් පීඩාවක් දෙන පොඩි කැලලක් හෝ තියෙනවා නම් ඒක රෝගයක්. ඒක කෙලස් රෝගයක්. ඒකට කියන කර්ම රෝගය. දැන් සමහර අය පොතේ නම් විස්තර කරන කර්ම රෝගී පිළිබඳව හොඳ කරන්න බැරි ලෙඩ කියලා. ඒක හොඳ කරන්න පුළුවන්. හරියට බේත හම්බෙන්නේ නැති එකයි. බේත් නැතිකම ඉතින් බේත් නැත්නම් ලෙඩ හොඳ වෙන්නේ. නමුත් මේක හොඳ කරන්න බෑ. මේක මානසික වශයෙන් කරන නෙවෙයි. ඒකට මෙතන සප්පාය මොනවද? ඒකට සප්පාය ඒකාන්තයෙන්ම මේ යම් ප්‍රමාණයක් තමන්ගේ තමන්ගේ ජීවිතය තුළින් තමාට පීඩා ලබා දීමට බාහිර ලෝකයෙන් දෝෂාරෝපණයෙමට යම් තත්ත්වයක් මගේ ජීවිතය තුළ පවතින ඒක අශ්‍රී යුක්තක්. ඒක මගේ ජීවිතයට සහාය කර දෙයක් නෙමෙයි. සහාය සහාය මේ අනර්ථයට හේතු වන දෙයක් කියලා ඒ ඒ වෙලාවේදී දැන් සමහර දවස් සමහර ඇදුමකාරයෝ ඉන්නවා ඇදුම තද වේගන එනකොට අර පෙත්තක් ගිලිනවා ගිල්ල පොඩ්ඩක් අයින් වෙලා ඉන්නවා ඉඳලා මොකද නෑ මේ පෙත්තක් ගිල්ල මොකද ඇදුම ඊට පස්සේ ටිකක් කලකට හොඳයි අන්නේ ඒ ප්‍රතිකාර ක්‍රමයකුයි බුදුහාමුදුරු පෙන්වන්නේ. මොකද ඒක එනකොට පෙත්ත කිලින්න ඕනේ කියන්නේ. පෙත්ත කියේ ඒකට විරුද්ධ ධර්මයේ දාලා එවල මේක නැති කරගන්න. අර නැත්තම් අර අර ඇදෑද අර සෙම හිරවුණොත් එතනින්ම මෙව වෙන්න පුළුවන්. අර ඒක එනකොටම අර පෙත්තක් ගිලපා යාචන් කිල්ලක් කරනවා. අන්න ඒ වගේ ජීවිතයට පීඩා දෙන හැම කොටසකම දැනීම තමාට ලැබෙනවත් එක්කම ඊට ප්‍රතිවිරුද්ධ ධර්මයකට දාලා එතනින් මේවා වෙන්න ඕනේ. ඒතකොට දැන් රජෙක් වුණා. ඒ ජෝර්ජ් ජෝර්ජ් තමයි ආගෙන. ඇද්ද? ඒතකොට එයා අදත් ලෝකෙන් අවනම්බ විඳිනවා. එයා අද නැති වුණත් අදත් අවනම්බ විඳිනවා. එයාගේ දුර්වල ක්‍රියා. නමුත් සජිත්. නමුත් අපිට ඒ එහෙම ඒ දුර්වලත්වය ගැන එහෙම ලෝකයෙන් ලැබෙන අගෞරවය නෙවෙයි තමාගෙන් තමාට ලැබෙන අගෞරවය. මොකද්ද තමාගෙන් තමාට ලැබෙන අගෞරවය? තමාට සැප ලැබීමට සඳහා සැනසීම සඳහා ඊටාම අවශ්‍යකම තමාගේ సంతානයේ තිබෙනවා. නමුත් ඒක කරගන්න ඉඩක් හම්බ වෙන හැම වෙලාවෙම කම් කැඳිරියක් තියෙනවා. අනේ මෙච්චර එකේ අපිට නෑනේ සැනසීලා ඉන්නේ. අර මොනවද එයා විසින් එයාගේ අර ජීවිතෙන් ලැබෙන්න මතුවෙනා දේවල් වලට දෝෂාරෝපණය කරන ක්‍රමයයි ඒක. ඒ දෝෂාරෝපණය කරන ක්‍රමය. ඒතර ඒ ක්‍රමය යටතේ දෝෂාරෝපණය පැත්තක දාලා ඒකට ඒ රෝගය සංසිඳන තත්ත්වය වැඩ කරන්නේ කියලා කිව්වා මොකද්ද ඒ රෝගය සංසිඳන එක ඊට විරුද්ධව දැන් උණක් ගත්තා නම් ඒ උණ බහින්ද දෙතබ්බොනෝ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඒක සටන් කරන එක. අන්න ඒ වගේ සමාජයේ මානසික මට්ටම් වලින් මානසික බලපෑම් වලින් ඒ ඒ ඒ අවස්ථාවට මතුවෙන ඒ අහිතකර යම් තරමක් තමාව රෝගී බවට පත් කරන ඒ කර්ම රෝග වශයෙන් කියන ඒ කොටස මතුවෙනකොට මේ තමාවෙහින් ඒකට ප්‍රතිබුද්ධ විරුද්ධ බේත දැනගෙන දැන් මේ අවස්ථාවේ කාටත් දන්නවා ඒකට කලින් මොකක්ද කියලා. ඕකට බුදුහාමුදුරුව වෙනම වෙනම ක්‍රම නම දුන්නා ක්‍රමයක් එන්නවා මානසිකාරය කියන්නේ. මානසිකාරය කියලා කිව්වේ ඒක ඒ ඒ එවැනි தත්ත්වයක් උදා කිරීමට සිත සකස් වෙනවා සමගම සිත සකස් වෙනා සමගම මෙන්න අර හැඩේ ගණ්ඩ සිත මතුවෙනවා මේ පහළ වෙන්නේ අර හිතයි කියලා කියනකොට ඒකට කියන්නේ මනසිකාරය ඒ මොකද සිතේ මිම්ම මේකම අපි පාවිච්චි කරන්නේ මිම්මක් ඒ සිතේ මිම්ම ඒ අවස්ථාවේදී මෙන්න අර හැඩේ සකස් වෙගෙන එනවා කියලා හිතනකොටම ඒක සකස් වීමට තිබිච්ච ඉඩ කඩ සම්පූර්ණයෙන් ඉතු වෙනවා. දැන් අපි කියමු යම් කිසි කෙනෙකුට හොරකමක් කරන්න හිතෙනවා. ඒක පුදුම් කමේ සාමාන්‍ය මේ ලෝකයේ කරන දෙයක්. නමුත් එයා හිතුවොත් මෙන්න මේ පහළුණේ හොර හිතක් මේකේ තියෙන ආදීනව මෙච්චරයි මේකෙන් වෙන අනර්ථ මේවයි මේක ජීවිතයට දුක සඳහා බලපාන මේ ආකාරයටයි ආදී වශයෙන් ඒකෙ නිම්මේ අයිතිවාසිකම් ටික සිතාගෙන සිතාගෙන යනකොට ඒක සම්පූර්ණයෙන් අයින් වෙනවා. ඒක කොහොමද කිව්වොත් දැන් නිරන්තරයෙන් ගේ මුර කරන පුජ්‍යලයක්. කොහෙන් හරි හොරෙක් ඔළුව දානකොට ඔන්න හොරෙක් කියනකොට සැලකුවා. අර නිකන් හිටියොත් තමයි මිනිහ ඔළුව දාලා ගත් දාලා ඔක්කොම දාලා ඇතුල් වෙන්නේ. නමුත් යම් තම් පේනකොට ඔන්න හොරෙක් කිව්ව ඇති හොරා බිව්වා හොරෙක් දැන් අන්න ඒ වගේ ඒ පුජ්‍යල මිම්මක් ගැන කතා කරනවා. මේ මානසික මිම්මක් මේ කතා කරනවා. ඒ මානසික මිම්ම එනවත් එක්කම මෙහෙම කළොත් ඒ සම්පූර්ණයෙන්ම අර වර්ධින් බේරෙන්නේ. එතකොට තමාගේ අර සැප විඳීමේ ක්‍රියා ක්‍රියා පද්ධති තමාගේ ජීවිතේ එක්කාසු කිරීම සඳහා තමාගේ සුදුසුකම් සංවිධානය කිරීම ඔන්න ඔය කාරණා තුනකින් පෙන්වනවා. ওই කාරණා තුනෙන් පෙන්වන්නේ මොකද්ද? ජීවිතේ සැපයි කියන අයිතිවාසිකමේ ස්ථාවර භාවයට ඇතුල් කිරීම සඳහා ඇතුල් වීමට අර නාට්‍යයක් බලන්න ටිකට් එකක් ගැනීමෙන් කරන්නේ ඔහු නාට්‍ය බැලීමට සුදුස්සෙක් වීමයි. හැම එකටම සුදුස්සාවෙන් දැන් විවාහ ජීවිතයටපත් වෙන පුද්ගලයා ඒකට සුදුස්සාවේ මෙත වමනා කරන සකස් වීම උතු ලැබි කරගන්න නැත්නම් එයාට කවදාවත් ඒ විවාහය සාර්ථක කරගන්න හම්බෙන්නේ අන්න ඒ වගේ ඔක්කොම අභිභවායන අයිතිවාසිකම මෙතන ඉඳලා තින්නේ ඒ ඒ ඇතුල් වුණාට පස්සේ එයා විසින් සංවිධානය කරන එළේන එයා ඉදිරියට එන අයිතිවාස සැප අයිතිවාසිකම් දැන් තමයි ඉදිරියට කියන්නේ. ඒකට දැන් මේ තුනේ අපි කියනවා ඊට සුදුස්සාවී විපන්න තුන එකක් නම් වාග්ය ඊළඟ එක වර්ණය ඊළඟට ආත්මය. එතකොට ওই කාරණා තුනෙන් මම හිතනවා අද දේශනාව අවසන් කරන්න සිද්ධ වෙනවා. ඒකට දැන් මේ කියාපු කරුණ උඩ යමක් අහන්න තියෙනවා නම් ඕන එකක් අහන්න වෙනවා. අල්පේකතාවයේ ජීවත් වෙනවා නම් ඔය බාබු වෙනවා. ඒ ජීවිතයේ ගන්න ආත්මය පැවිදි ජීවිතයේ තියෙන සමාතාවයෙන් ලැබෙනව නෙවෙයි. අය දැන් බලන්න මහත්යා ජීවිතයේදී ඈ. ඔයා මුගම්මු. ඔයා බැනීමකුයි. ඔය ආර්ය අඳුම අඳගත්තා. එතකොට අතේ බුදු රත්තරන් වලලු කරේ මෙව්වා ඔක්කොම දාගෙන ඕක ඕක අඳින්න පුළුවන්. නමුත් ඒව දැම්මනම් ඒව දැක්කම ඔයා මෙතින්ද ලයිටන් කැල්ලී තියන්නේ සෑහෙන බයකින්. ඇයි? කවුරු බෙල්ල මිරිගයි දන්නේ? ඇයි අර අතේ තියෙන්නේ මිනිසුන් ඩෝල් කරන. තමන්ට තොන් උන්ටත්. ඒතර අල්පෙච්චයි කියේ මොකද්ද? තමන්ගේ කැමැත්ත. ඉතාම පහසුවක්ද මේ? යදනකොට අනුන්ට ඕනේ ඔයාලා දන්නේ නැහැ. එතකොට තමන් වේ සකස් කළා ඉන ආකාරයෙන් තමන්ට මෙහිදල් කල්ලියට පයින් යන්න පුළුවන් කිසි සැකයක්. ඒ නිදහසයි අපි සිත්ට දෙන්නේ. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් ඒ අර IT දැන් සිව් සිව් ආපතරේ ගොටුවක් වෙයි කියන එකක්වත් අර අතන හන්දිය තියලා තිබුණේ කවුරුත් එහෙම බැලුවා අර කියන්නේ ගෙනියන්නේ ඒ මොකද කිසි කෙනෙකුට ඒකෙන් වැඩක් නැහැ මිනිස්සු සූගියයි මිනිස්සු දැන් ගොටුවක් නම් මිනිහ කරන්නේ ඊළඟ පස්සෙන් කොල්ලෝ සූ කියනවා ඒ මොකද අල්ප ඉච්ඡාව බොහෝ වැඩි වැඩි දෙනෙකුට උමනා කරන වස්තුවක් නෙවෙයි. එච්චර බුදුහාමුදුරු බේරුවා. ඒකෙන් වික්ෂුන් වහන්සේට කිසි බයක් බරක්. කිසි බරක්. අන්නේ ක්‍රමයයි කියන්නේ. වික්ෂුන් වහන්සේ ආදර්ශයක් ලෝකෙට. ඒ ක්‍රමයයි ලෝකෙට පෙන්වන්නේ මෙන්න මේ විදිහට කිට් වෙනවා ජීවත් වෙලා. එතකොට කිසි බරක්. එහෙනම් දැයි තවුනා. දුක්ඛ හොඳයි පින්නතින එහෙමනම් දැන් හිතා ගන්න ඕන අපි බෞද්ධ උනේ නිකන් පැයක් මොනවා හරි අහගෙන ඉඳ නෙවෙයි ඒක වර්ණ ඇඩ දාලා කියන කීමන් අහන්නේ ජීවිතේ සංසකන ඒ නිසා මේ බුදුහාමුදුරු පෙන්වන්නේ ආරාසංකේ කල්පලක්ෂය පාරමී පිරුවේ කවුරු නිසාද අපිට පුජ්ජලිකව හිතන්න පුළුවන් මා නිසා මා නිසා සමන් සමන් නිසා කියලා ඒකේ කවුද ඒ හිතන එක්කෙනා? එයා තමයි මේ බුදු ජීවිතෙන් ප්‍රයෝජනය ගන්න. ඒක නිසා ජීවිතේ නියම සාර්ථකත්වයට පත් කර ගැනීම සඳහා උදව් දෙන තාම වටින ධර්මාත්මක කොටසක් මේ ආරම්භ කළා. ඒකෝද දැන් මේ පින්නක් පිළිස ඒ ධර්මයේ කෙරෙහි තියෙන යොමු වීම, ඒ වගේ මේකෙන් යම කුපුටා ගැනීම කියන බලවත් හැඟීම කොයිතරම් දුරට බලපානවද කියලා අපිට කියනවා. මෙනිසා එවැනි ඇයට වෙන්නා වූ යහපත් සලකා සතුට වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අනිස්ථානටත් අප අපැසුරු කරන්නා ස්ථානට අධිග්‍රහිත සියලුම දිව්‍ය රාජ සම්මයාමයෙන් අනුමෝදන් වී මේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිතයේ හැමගේ ගමන් කරමින් ලෝතුරා බුදුරේ පතේ බුදුර මහරහතන් වහන්සේලා විසින් පෙන්වා වදාළා ඒ සම්සිල්ලි ජීවිතවලට එක් කර ගැනීම සඳහා දී හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්තා ඒ දිව්‍ය රාජ සමූහයාටත් තම තමන් නමින් නිසීමේ පරිලෝකීය මෞපියාගේ සියලුම ඥාති වර්ගයාටත් දුක පින්නසුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යේකාන්තයෙන් සියලු දුක් නිවාලන්නා අමා මහ නිවන් පිණිස හේතු වේවාන් සිත ඇති කරගෙන එත්තාවතා ධම්මේ කිරගතා Thank you. ආකාසට්ට ඥාතීන් බින්දෙනි ධම්මේ ඥාන සමතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු Thank you.